ධර්මානුශාසනාව අධිදේශකයන්න් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාමාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍යපාද මොරගොල්ලාගම උපරතන ස්වාමින්ත්‍රයන්න් වහන්සේ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 අත්ථචරියා සමානත්තා ඉමානි කෝ භික්කවේ චත්තාරි සංඝවත්තුනි ධර්මස්වනාබිලාසී කාරුණික වාසනාවන්ත පින්වත්නි ඉන්නේ අද විශේෂයෙන්ම මේ වෙසක් ධර්ම දේශනාව සඳහා මාහට ලබා දී ඇති මාතෘකාව සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සඳහන් වෙන සංඝා වස්තු යන සූත්‍රයට අදාළව සතර සංග්‍රහ වස්තු වලින් හෙළිවෙන සමානාත්මතා එසේත් නැතිනම් සහජීවනයේ පිළිවෙත පිළිබඳව මේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අද මේ පින්වත් හැමදෙනාම සූදානම්ව සිටින්නේ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ එම උතුම් කාරණාවන් අන්තර්ගත වෙන ඊටමත් වටිනා ජීවිතයක් ගත කිරීමට මාර්ගයේ සලසාලන ඒ සඳහා උපකාරී වෙන වටිනා ධර්ම කාරණාවන් ඇතුළත් සූත්‍ර දේශනාවකට අනුව මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමටයි ඔබ සෑම දිනාම සූදානම්ව සිටින්නේ. ධර්ම දේශනාව ආරම්භ කිරීමට මත්තෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලංකාව පුරා ලෝකේ පුරා විසිරී පැතිරී සිටින පින්වත් ඔබ හැමදෙනාම කල්පනා කරන්න ඕනේ අපේ සම්මා සංබුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි කාලේන ධම්ම ශ්‍රවණං සුදුසු කාලයේ ධර්ම ශ්‍රවණය කිරීමත් කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කාලයේ ධර්ම සාකච්ඡා පැවැත්වීමත් කියන මේ කාරණාවන් දෙක යහපත් වූ මංගල කාරණාවන් වශයෙන් තමන්ගේ හදවතේ තැම්පත් කරගෙන තමන්ගේ අනෙකුත් වැඩ කටයුතු පසෙක තබා ඔබ කාර්ය බහුලව සිටිනවා නම් ඒ කාර්ය බහුලභාවයේ මදක් නැතර කොට මේ ධර්ම දේශනාව සඳහා තමන්ගේ net sit යොමු කොට ඒ වගේම තමන්ගේ සිත, කය, වචනය කියන තුන්දොර සංවර කරගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ඕනේ. ඒ වගේම අපේ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ දේශනාවට අනුව සඳහන් වන්නේ සුනාත ධාරේත චරාත ධම්මේ අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ ඒ වගේම එම ශ්‍රවණය කරන ධර්මය අපි ධාරණය කරගන්නට ඕනේ අපේ හදවතේ තැම්පත් කරගන්නට ඕනේ. ඒ වගේම චරාත තමන් අසා දැනගෙන හදවතේ තැම්පත් කරගත්තේ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගන්නට ඕනේ. අන්න ඒ ආකාරයට තමන් කල්පනා කරමින් අද මේ දේශනා කරන ලබන ධර්මකාරණාවන් ටික ඔබ ශ්‍රවණය කරනවා නම් මේ සමාජය අපි බලාපොරොත්තු වෙන ආකාරයට යහපත් සමාජයක් වශයෙන් නිර්මාණය කරන්නට අපට අවස්ථාව ලැබෙනවා. අපේ අද මාතෘකා බවට පත්වන්නේ සංහිඳියාවේ පිළිවෙත හැටියට සතර සංග්‍රහ වස්තුන් කෙසේ උපයෝගී කරගන්නවාද කියන කාරණාව. පින්නතුනි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසංකේය කල්පලක්ෂ හතරක් මුළුල්ලෙහි දසපාරමී ධර්මයන් පූර්ණණය කරලා සම්මා සම්බුදු පදවිය ලබාගෙන ක්‍රිස්තු පූර්ව 6 වන සියවසේ මේ ලෝකයේ සිටින සත්වයන්ට එවැගේම දෙව්බඹුන්ට එවැගේම ධර්මයෙන් පිපාසිතව සිටින සියලු දෙනාට උන්වහන්සේ සොයාගත් මේ වටිනා ධර්මයේ දේශනාවකට වදාළා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනකොට එදා බෞද්ධයන් වශයෙන් සඳහන් වෙන කොටසක් හිටියේ නැහැ. එනිසා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව බෞද්ධයන් සඳහා නොවේ විශේෂයෙන්ම අබෞද්ධයන් සඳහා බෞද්ධ නොවන පිරිසක් සඳහා තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ බණ කිව්වේ අවුරුදු 45ක් පුරාවට. උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළ අය බෞද්ධයන් බවට පත් වුණා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ මුල්ම ශ්‍රාවකයන් වන්නේ තපස්සු බල්ලික කියන මේ දේවාචික උපාසකයන් දෙදෙනා වෙළඳ දෙබෑයන් දෙදෙනා එතනින් තමයි බෞද්ධ කියන පිරිස ආරම්භ වන්නේ ඒ නිසා අද මේ දේශනා කර්මේ වටිනා ධර්ම කාරණාවන් මා කල්පනා කරන්නේ විශේෂයෙන්ම වැදගත් වන්නේ බෞද්ධයන්ටත් වඩා බෞද්ධ නොවන එසේත් නැතිනම් අපි අබෞද්ධයන්ගේ සම්මත අපි කතා කරන අන්‍ය පිරිසටයි මේ ධර්ම කාරණා ඊ타මත්ව වටින්නේ. බුදුදහම අනුගමනය කරන බෞද්ධයන් හැටියට අපි අපේ එදිනදා ජීවිතේ නිරන්තරයෙන්ම අනුගමනය කරන පුරුදු පුහුණු කරන කාරණාවන් හතරක් තමයි පින්නතුනි මේ සතර සංග්‍රහ වස්තු කියලා කියන්නේ. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ උන්වහන්සේ දේශනා කරනවා සංඝවත්තු කියන සූත්‍රයේ චත්තාරි මානි භික්කවේ සංඝවත්තුනි කතමානි චත්තාරි මහණෙනි සංග්‍රහ වස්තුන් හතරක් තියෙනවා සංග්‍රහ වස්තුන් හතරක් තිබෙනවා මොනවද මේ හතර බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා දානය ප්‍රිය වචනය අර්ථචර්යාව සමානාත්මතාව දානංච පෙය්‍ය වජ්ජංච අත්තචරියා සමානත්තතා මෙන්න මේ හතර සමාජයක යහ පැවැත්මට ඉතාමත් උපකාරී වෙන කාරණාවන් වශයෙන් තමයි අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරමින් දේශනා කරන්නේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන බෞද්ධ හා අබෞද්ධ කියන මේ හැම දෙනාටම බෞද්ධයන් හෝ වේවා අබෞද්ධයන් හෝ වේවා අන්‍යාගමිකයන් හෝ වේවා ලංකාවේ සිටින හෝ වේවා විදේශගතව සිටින හෝ වේවා මේ ලෝකේ පුරා විසිරී සිටින කිසියම් කෙනෙක් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ නම් මෛතාමත්ම කරුණාවෙන් යුක්තව ආරාධනා කර සිටිනවා මතක් කර සිටිනවා හැම දිනාම පැමිණෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සංහිඳියාවේ මගට අපි පැමිණෙන්නට ඕනේ. බුදුදහමට මේ සංහිඳියාව කියන වචනේ 아무ත දෙයක් නෙවෙයි. එදා ಭಾರತයේ අපි දකිනවා මිසදිටු ආගම් 62ක් පමණ තිබුණා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ පහළ වෙලා එදා මේ සමාජයේ තිබුණ විෂම අදහස් ඒවා නැති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ සොයාගත් මේ ධර්මය හැමෝටම පොදුවේ දේශනා කළා. ಜಾති ભેදයක් නැතිව, කුල ભેදයක් නැතිව, ආගම් ભેදයක් නැතිව අපේ බුදුරජාණන් වහන්සේ මුළු ලෝකවාසී සත්වයාටම නිවැරදි මාර්ගයේ දේශනා කොට වදාලා. ඒ නිසා මේ නිවැරදි පිළිවෙත, නිවැරදි මාවත, සංහිඳියාව සහනශීලීත්වය මිත්‍රත්වය මේ කියන කාරණාවන් ටික බෞද්ධයන් වන අපට බුදුදහමට අමුතු දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරන හැම දිනාම ඊ타ත්ම ඕනෑකමින් යුක්ත මේ වටිනා ධර්ම කාරණාවන් තමන්ගේ හදවතට අරගෙන චර්යාවෙන් ක්‍රියාවෙන් පිළිවෙතින් පුරුදු පුහුණු කරමින් තමන්ගේ ජීවිතය සකස් කරගෙන යහපත් සමාජයක් නිර්මාණය කරන්නට තමන්ගේ වටිනා ජීවිතය සමාජයට දායාද කරමින් සමාජයට කැප කරමින් වටිනා මනුෂ්‍ය ජීවිතයක් බවට පත් කරගනිමින් කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගන්නා සේම අපි අද මේ ශ්‍රවණය කරන්නා වූ ධර්මදේශනාව හේතු කොටගෙන ඔබගේ අපගේ මෙලව ජීවිතයත් පරලව ජීවිතයක් කියන මේ මෙලව සහ පරලව කියන දෙලවම සැනසෙල්ල උදා කරගෙන මේ උතුම් වූ ධර්ම දේශනාවේ ආනිසංසයෙන් ඔබ අප හැම දිනාටම උතුම් වූ අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් වේවා කියන පරම පිවිතුරු චේතනාව හදවතේ තැම්පත් කරගෙන පින්වත් හැමදෙනා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්ට ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ පින්නතුණී මේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මේ සතර සංග්‍රහ වස්තුන් දේශනා කොට වදාළත් මේ කාරණාවන් ඊටමත් වැදගත් වන්නේ මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සුන්ට මේ සමාජයේ ජීවත් වෙන ගිහි පැවිදි ભેදයක් නැතිව එවැගේම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන ભેදයක් නැතිව ආගම් ભેදයක් නැතිව කුල ભેදයක් නැතිව, ಜಾති ભેදයක් නැතිව, එවැගේම රටවල් ආදී වශයෙන් ભેදයක් නැතිව මේ ලෝකයේ මනුෂ්‍ය සහ තිරිසන් කියන මේ කිසිදු කෙනෙකුට ભેදයක් නැතිව එක හා සමානවම සංග්‍රහ කරන්නට පුළුවන් ධර්ම කාරණාවන් කොටසකුයි බුදුරජාණන් වහන්සේ මේ මිනිසුන්ට දේශනා කොට වදාළේ. ඒ නිසා අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ ධර්ම කාරණාවන් ටික උන්වහන්සේ තවදුරටත් පැහැදිලි කරනවා. දානංච පේය වජ්ජංච අත්තචරියාච යා ඉද සමානත්තතාච ධම්මේසු තත්ත තත්ත යතරහං ඒතේකෝ සංඝා ලෝකේ රතස්සානි වයායතෝ ඒතේච සංඝානාසු න මාතා පුත්තාදික පුත්ත කාරණා උදේත ලබේත මානං පූජං වා පිතා වා පුත්ත කාරණා යස්මාද සංඝහා ඒති සමවෙක්ඛන්ති පණ්ඩිතා තස්මා මහන්තම් පප්පෝති පාසංසාච භවಂತಿති අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ සංඝවත්තු කියන සූත්‍රයේ සතර සංග්‍රහවස්තු දේශනා කරලා නැවත වතාවක් ගාථා කීපයකින් පැහැදිලි කරනවා මේ සතර සංග්‍රහ වස්තුන් අපි අනුගමනය කිරීමෙන් අපට මොනවද ලැබෙන්නේ? වහන්සේ පැහැදිලි කරනවා මේ දාණය එවැගේම ප්‍රිය වචනය අර්ථ චර්යාව සමානාත්මතාව මෙන්න මේ කියන කාරණාවන් හතර මේ සංග්‍රහ වස්තුන් හතර ලෝකය සමව පවත්වාගෙන යාම සඳහා මේ ලෝකේ යහ පැවැත්ම උදෙසා උපකාරී වන්නා වූ කාරණාවන්. උන්වහන්සේ උදාහරණයක් මාර්ගයෙන් පැහැදිලි කරනවා කරත්තයක් ඊ타මත්ම හොඳින් ගමන් කිරීම සඳහා එහි කරත්ත රෝධ කරකැවීම සඳහා රතේ තිබෙනවා කඩැණය කියලා එකක්. මෙන්න මේ කඩැණය හා සමානයි රතයක් නිවැරදි දිශාවට උපද්‍රවයක් නැතුව ගමන් කරන්නට මේ සතර සංග්‍රහ වස්තුන්. ඒ නිසා සතයක් නිවැරදිව නිවැරදි දිශාවට ගමන් කිරීමට උපකාරී වන්නා වූ කඩ ඇණය හා සමානයි මිනිසුන් විසින් අනුගමනය කිරීමට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ සංග්‍රහ වස්තුන් හතර බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදිලි කරනවා පින්නතුනි මේ සංඝාවත සූත්‍රයේ වගේම සිගාලෝවාද සූත්‍රයේදී විශේෂයෙන්ම දෙමව්පියන් සහ දරුවන් අතර තිබෙන සම්බන්ධතාවය පිළිබඳ පැහැදිලි කිරීමේදී බුදුහාමුදුරු දේශනා කරනවා යම්කිසි අම්මා කෙනෙක් තමන්ගේ දරුවන්ට මේ සතර සංග්‍රහ වස්තුවෙන් සංග්‍රහ කරන්නේ නැතිනම් දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය කියන මේ කරුණු හතර අම්මා තමන්ගේ දරුවන්ට කිසිදු කෙනෙකුට ભેදයක් නැතිව සමව පවත්වන්නේ නැතිනම් ඒ මෑණියන් නැවත වතාවක් පෙරලා දරුවන්ගෙන් එවැනි උපකාරයක් නොලබන බව. ඒ වගේම පියා තමන්ගේ දරුවන් කෙරෙහි දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව සහ සමානාත්මතාවය යන මේ කාරණාවන් හතර සමව පවත්වන්නේ නැතිනම් එම පියාද දරුවන්ගෙන් එවැනි සැලකිල්ලක් නොලබන බව. ඒ වාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මාච සංඝා ඒතේ සමවෙක්ඛන්ති පණ්ඩිතා මේ සමාජයේ ජීවත් වෙන යම්කිසි පුජ්‍යල විශේෂයෙන්ම සමාජයේ ප්‍රභූපන්ති වෙන්න පුළුවන් ඒ වගේම රටක ඉන්න පාලක පන්ති වෙන්න පුළුවන් විශේෂිතතරම රටේ රජුරෝ වෙන්න පුළුවන් ඒ වගේම රජතුමාගේ පටන් මැති ඇමතිවරුන්ගේ පටන් මේ සාමාන්‍ය ජනයා දක්වා පාලනාධිකාරියේ මෙහෙවන පුජ්‍යලයෝ මේ සතර සංග්‍රහ වස්තුන්ගෙන් යුක්ත වන්නේ නැතිනම් ඔවුන් කිසි දවසක මිනිසුන්ගේ ප්‍රශංසාවට ලක් නොවන බව. ඒ නිසා යම්කිසි පුජ්‍යලයේ ප්‍රශංසාවට ලක්විය යුතු නම් ප්‍රශංසා අපේක්ෂා කරනවා නම් මිනිසුන්ගෙන් ගරුණාම්බු සැලකිලි ලබන්නට අපේක්ෂා කරනවා නම් ඒ හැම කෙනාම මේ සතර සංග්‍රහ වස්තුන්ගෙන් යුක්ත විය යුතු බව තමයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා මේ කාරණාවන් කිහිප ඉතාමත්ම කෙටියෙන් සිහිපත් කරමින් මේ ධර්ම දේශනාව පවත්වන්නයි මා අපේක්ෂා කරන්නේ. පළමුවෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්තුණි දානය කියන මේ කාරණාව. අපේ බෞද්ධ පින්වතුන්ට දානය කියන වචනය නුහුරු නුපුරුදු කාරණාවක් නෙවෙයි. අපි අපේ ජීවිතේ සෑම අවස්ථාවකදීම පුරුදු පුහුණු කාරණාවක් හැටියට මේ දානය සඳහන් කරන්න පුළුවන්. අපේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයෙක් හැටියට බුද්ධ කාරක ධර්මයන් පූර්ණේ කිරීමේදී පාරමිතාවන් පූර්ණේ කිරීමේදී උන්වහන්සේ අනුගමනය කළ පළමු කාරණාවත් එවැගේම අවසාන පාරමිතාවත් අපේ බුදුරජාණන් වහන්සේ බෝසත්වයේ කසයෙන් පූර්ණේ කළේ දානය කියන මෙන්න මේ කාරණාව. දානය කියන වචනය අපිට අංශ දෙකකින් අරගන්න පුළුවන්. විශේෂයෙන්ම ආගමික හැඟීමකින් විශේෂයෙන් බෞද්ධයන් ලෝකෝත්තර වශයෙන් අපේක්ෂා කරන නිවන අරමුණු කරගෙන යම්කිසි කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය දෙසා යම්කිසි පූජාවක් පූජා බුද්ධියෙන් කරනවාද අන්න ඒ අපි සඳහන් කරනවා දානය කියලා. ඒ වගේම කිසියම් කුජලයෙක් මේ සමාජයේ යහපත වෙනුවෙන් මේ සමාජයේ ජීවත් වෙන දුගී මගී යාචකාදීන්ට එසේත් නැත්නම් ಜಾති කුල ආගම් ભેදයක් නැතුව තමන් උපයා සපයා ගන්නා දේවල් පරිත්‍යාග කරමින් සමව බෙදාගෙන සමව බෙදාගෙන කටයුතු කරනවා නම් ජීවත් වෙනවා නම් තමන් උපයන දේවල් බෙදා හදාගෙන කෑමේ පුරුද්දක් තමන්ට ඇති කරගන්නවා නම් අන්න ඒකත් අපි සඳහන් කරන්නේ දානේ කියලා. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්නතුනි මේ කාරණාව ඉතාමත්ව අගේ කොට සලකා තිබෙනවා. විශේෂයෙන් බෞද්ධයන් වන අපි මේ දානමය පුණ්‍යක්‍රියාව අපේ ජීවිතයට සම්බන්ධ කරගත්තගෙන් පස්සේ අපි කල්පනා කරනවා නිවන් දක්නා ජාති දක්වා දිව්‍ය ලෝක සම්පත්, මනුෂ්‍ය ලෝක සම්පත් ලබා ගන්නවා වගේම අපි දෙවියන් අතර පහළ වෙනකොට මිනිසුන් අතර ඉපදෙනකොට ආයු වන්න සප බල ප්‍රඥා ලබාගෙන අවසාන වශයෙන් මේ සියලු කෙලෙසුන් නැසා නිර්වාණ සම්පත්‍ය සාක්ෂාත් කර දීමට මේ දානය කියන කාරණාව අපට උපකාරී වෙනවා. ඒ නිසා බෞද්ධයන් වන අපි මේ දානය විශේෂයෙන්ම මහා සංඝරත්නයේ මේ ශාසනයෙන් පමණක් නොව අපි ගාවට එන ඕනෑම කෙනෙකුට අවශ්‍යතාවයේ තිබෙන ඕනෑම කෙනෙකුට වතුර උගුරක් දෙන්න, බත් කටක් දෙන්න, ආහාර ටිකක් දෙන්න, තමන් ගාව තිබෙන තමන් ඇඳගෙන සිටින ඇඳිවට පවා පූජා කළ මිනිසුන් පිළිබඳව අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා අපි මේ සංහිඳියාව කියන වචනේ අපේ මුළු ජීවිතේටම අරගෙන මේ දානය කියන සතර සංග්‍රහ වස්තුවේ පළමු කාරණාවෙන් ආදර්ශමත්ව මේ ලෝකයට පෙන්වා එකම රට එකම ජාතිය එකම පිරිස සිංහල බෞද්ධ ජනතාව ඒ නිසා හැම කෙනාටම පුළුවන්කම තිබෙනවා මෙන්න මේ මාර්ගයට මේ පිළිවෙතට පිවිසෙන්න ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙවනුව දේශනා කරනවා පින්නතුනි ප්‍රිය වචනය ලස්සන වචන අපි කතා කරන්න ඕනේ. මේ සමාජයේ ජීවත් වෙන මිනිසුන් පමණක් නෙවෙයි මේ ලෝකයේ ජීවත් වෙන සතා සිව්පාවා පවා ඒ වගේම පණ නැති ගහකොළ පවා ප්‍රිය කරනවා ලස්සන වචන. අපි දන්නවා පින්නතුනි මේ ලෝකය මනුෂ්‍ය ලෝකය නෙමෙයි. මේ ලෝකය සත්ව ලෝකය. මේ ලෝකයේ ජීවත් වෙන මිනිසා කියන්නේ එක සත්ව කොටාසයක් විතරයි. ඒ නිසා ලස්සන මිහිරි වචන වලට ප්‍රිය කරන්නේ කැමතිවන්නේ මිනිසා පමණක් නෙවෙයි මේ ලෝකයේ ජීවත් වෙන සතා සිව්පාවත් මිනිසා විසින් කතා කරන ලස්සන මෘදු මොලක් ප්‍රිය වචන වලට කැමති ආදරයෙන් සතෙකුට ආමන්ත්‍රණය කරනකොට එම සතාගේ ගරු සැලකිලි අපට මොනතරම් ලැබෙනවාද ආදරයේ ස්නේහස අපට මොනතරම් ලැබෙනවාද අපි මේ පරිසරයට ආදරය කරනකොට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වනං චින්දත මා රුක්ඛං කෙලස් නැමැති වනය සිඳ දමන්න මේ සසරට බාධා වන්නේ ක්ලේශ ධර්මයන් ඒ කෙලස් නැමැති වනය සිඳ දමන්න නමුත් මේ පරිසරයේ ලස්සන කරන අපට ජීවේ ලබා දෙන අපට හුස්ම ටික ලබා දෙන මේ ගහකොළ කපන්න එපා මේ ගස්වැල් විනාශ කරන්න එපා කියලා ඒ නිසා මේ සමාජයේ යහ මඟට යොමු කරන්ට යමෙක් බලාපොරොත්තු වෙනවා නම් මිනිසුන් පමණක් නෙවෙයි මේ ගහකොළ පවා අපි ආරක්ෂා කරගන්නට ඕනේ. ඒවට ප්‍රියභාවයෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. ඒ නිසා මේ ප්‍රිය වචනය කියන කාරණා පිළිතුර අපිට ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිළිතුර මිනිසුන් කතා කරන වචන වලින් මෙන්න මේ වගේ අපි බැහැර වෙන්න ඕනේ. මොනවද? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා බොරු කීම කවුරුවත් අපේක්ෂා කරන්නේ කිසිම කෙනෙක් ප්‍රිය කරන්නේ නැහැ. බොරුවට කවුරුවත් කැමති නැහැ. ඒ නිසා මේ සමාජයේ සෑම කෙනාම ප්‍රිය කරන්නේ සත්‍ය වචන කතා කරන අයට. සා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ සත්‍යවාදී සත්‍ය සන්දෝ හේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස අපි බොරුවෙන් ඈත් වෙලා බොරුවෙන් වැළකීලා සත්‍ය වචන කතා කරන්න ඕනේ සත්‍ය සමග ගලපන්නට ඕනේ. ස්ථිර ස්වභාවයක් ඇති වචන අපි කතා කරන්න ඕනේ. එවැගේම මේ සමාජයේ අපි යමක් කතා කරනවා නම් තහවුරු කළ හැකි හේතු සාධක සහිත වචන පමණක් අපි කතා කරන්න ඕනේ. අන්න ඒ ආකාරයට අපි කතා කරනවා නම් ඒ වගේම පිසුනා වාචා කේලම් කියන්නේ අපි බැහැර වෙන්න ඕනේ. මේ සමාජයේ විවිධාකාර පුජ්‍යලයෝ ඉන්නවා මේ සමාජය ගැටුමකට ලක් කරන සමාජයේ ගැටුම් ඇති කරවීම සඳහා විවිධාකාර අදහස් ප්‍රචාරය කරන විවිධාකාර අදහස් ප්‍රකාශ කරන එවැගේම දෙපිරිසක් අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහයක් ඇතිව අදහසක් ඇතිව යම් යම් දේවල් ප්‍රචාරය කරන ප්‍රකාශ කරන ලියන කියන මිනිසුන් මේ සමාජයේ ඉන්නවා. අපි එයින් ඈත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෛමේ සංසුත්වන අමුත්‍රාක්ඛාතා අමුසංවාදේදාය නමුසංවාසුත්වන ඉමේ සංඅක්ඛාතා ඉමේ සංවාදේදාය සාමග්ගිකරණං වාචං භාසේති අතනින් අහගෙන ඇවිල්ලා මෙතන කියන්නත් මෙතනින් අහගෙන ගින් තව තැනක කියන්නත් මේ පිරිස අතර ගැටුමක් ඇති කරනවා කියන අදහසින් යුක්තව සත්‍ය වචනයක්වත් අපි ප්‍රකාශන කළ යුතුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි කතා කරන හැම වචනයක්ම සමගිය ඇති කරන ගැටුම් නැති කරන ගැටුම් වලට විසඳුමක් ලබා දෙන වචනයක්ම අපි කතා කරන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි අපි වැළකෙන්නට ඕනේ පරුස වචනේ. පරුස වචනේ කියලා කියන්නේ තමන්ගේ හදවතේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පරිගැනීම මෙන්න මේ වගේ ඊ타මත්ම බරපතල තමන්ගේ සිත දූෂිත කරවන තමන්ගේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් කියන මේ දෙලවම වනශාලීමට හේතු වෙන මේ සමාජයේ බරපතල ගැටුම් ඇති කරවන සම් යම් කිසි පුජ්‍යලයකට තරහක් ඇවිල්ලා එවැගේම තමන්ගේ හදවතේ ක්‍රෝධය පරිගැනීම ආදී මෙන්න මේ චේතනාවන් ඇතුව මේ සමාජයේ මිනිසුන්ට පරුස වචනයෙන් බැනවදිනවා නම් හිත රිදෙන වචන කතා කරනවා නම් ඒක සංග්‍රහ වස්තුවක් නෙමෙයි. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පරුසා වාචං පහාය පරුසා වාචා පටිවිරතෝ නේලා කන්නසුකා තේමනීය හදයංගමා පෝරි බහුජනකාන්තා බහුජන මනාපා වාචං භාසේති අපි පරුස වචනයෙන් ඈත් වෙලා නිවැරදි වචන ලස්සන වචන මිහිරි වචන මෘදු මොලොක් වචන විශේෂයෙන්ම මෙවැනි වචන මේ සමාජයේ ජීවත් වෙන හැම කෙනාටම අවශ්‍යයි. භික්ෂූන් වහන්සේ නමක් හැටියට තමන්ගේ දායක කාර්කාදී පින්නතුන්ට ආමන්ත්‍රණය කිරීමේදී මේ සමාජයේ ජීවත් වෙන අම්මලා නැත්නම් පියවරු වශයෙන් දෙමව්පියෝ වශයෙන් තමන්ගේ දරුවන්ට ආමන්ත්‍රණය කරනකොට දරුවන් තමන්ගේ දෙමව්පියන්ට ආමන්ත්‍රණය කරනකොට මිතුරන් අතරේ සුහදතාවය වර්ධනය කරගන්න විශේෂයෙන් පාලකයන් හැටියට තමන්ගේ පාලිතයන්ට තමන්ගේ ජනතාවට මෙන්න මේ ඊ타මත්ව නිවැරදි මුදුමලොක් මිහිරි වචනෙන් ආමන්ත්‍රණය කරනවා නම් තමන්ගේ ජනතාවගේ ආකර්ෂණය තමන්ට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ಜಾති කුල ආගම් ભેදයක් නැතුව සතා සිව්පාවා ભેදයක් නැතුව ගහකොළ ભેදයක් නැතුව පින්නතුනි හැම කෙනාම ලස්සන මෘදු මොලොක් මිහිරි වචන වලට කැමති. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ කාරණා මේ සමාජයේ සංහිඳියා ඇති කරන්නට සුහදතාවයේ මිත්‍රත්වයේ වර්ධනය කරන්න උපකාරී වෙන ඉතාමත් වටිනා ධර්ම කාරණාවක් හැටියට ඒ වගේම අවසාන වශයෙන් සඳහන් කරනවා සම්පප්පලාපා මේ සමාජයේ හිස් වචන කතා කරමින් තමන්ටත් වැඩක් නැති අනුන්ටත් වැඩක් නැති තමන්ට අයහපතක් ඇති වෙන අන්‍යයන්ටත් අයහපතක් සිද්ධ වෙන ඊ타මත්ම බරපතල ආකාරයෙන් හිස් වචන ප්‍රකාශ කරමින් තැන් තැන්වල කාලය ගත කරන මිනිස්සු මේ සමාජයේ ඉන්නවා. ශා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි යම් වචනයක් කතා කරනවා නම් සහස්සම් පිචේ වාචා අනත්ත පද සංහිතා. අපි කතා කරනවා වචන 1000ක්. ඒ 1000ම අර්ථ ශූන්‍යයි. බුදුහාර දේශනා කරනවා ඒකං අත්ත පදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති අපිට පුළුවන්කම තිබෙනවා නම් මේ සමාජයේ යහ මඟට යොමු කිරීම සඳහා එක අර්ථාන්විත වචනයක් ප්‍රකාශ කරන්න. බුදුහාර දේශනා කරන මේ තෙය්‍ය වජ්‍ය කියන වචනේ අරගත්තාම විශේෂයෙන්ම යම් කිසි කෙනෙකුට පුළුවන්කම තිබෙනවා නම් මිනිසුන් අපේක්ෂා කරන මිනිසුන් කැමති වෙන බණ පදයක් නැවත නැවත ඒ අපේක්ෂිත මිනිසුන්ට දේශනා කරනවා නම් පින්නතුනි අන්න ඒක තමයි වටිනාම පෙය්‍ය වජ්‍ය වටිනාම නිවැරදි වචනේ බටපත්වන්නේ කියලා. ඒ නිසා මේ සමාජය යහපත් සමාජයක් බවට නිර්මාණය කරන්නට මේ ලස්සන මුදු මොලක් නිවැරදි වචන ප්‍රිය වචනය අපට උපකාරී කරගන්න පුළුවන්. තුන්වෙනි කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්චරියා අපි පරාර්ථ චර්යාවෙන් දෙන්න ඕනේ. අපේ බෞද්ධයා කියලා කියන්නේ බුදුදහමෙන් හික්මුණ බුදුදහමෙන් ශික්ෂණය ලබාගත් මේ ලොව පුරා විසිරී පැතිරී සිටින සියලු දෙනා පරාර්ථකාමී මිනිසුන් පරාර්ථ චර්යාව යෙදෙන පිරිසක් Taman ගැන නොසිතා අනුන් ගැන හිතන අන්‍යයන් වෙනුවෙන් Tamanගේ ජීවිතය උනත් පූජා කිරීමට සූදානම් පිරිසක් තමයි බෞද්ධයෝ කියලා කියන්නේ. එයින් අදහස් කරගන්නේ සියදිවි නසා ගන්නවයි කියලා. අන්‍යයන් වෙනුවෙන් යම් කිසි කෙනෙකුට උපකාරයක් පිණිස සමාජය යහපතට යොමු කිරීම පිණිස තමන්ගේ ජීවිතය උනත් පූජා කිරීමටයි බෞද්ධයා කැමැති. එනිසා අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදු පදවිය ලබාගෙන භික්ෂුන් වහන්සේලා දේශනා කළේ චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානම් දේසේත භික්කවේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරිෝසානේ කල්යාණං සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං එක මග දෙදෙනෙක් ගමන් නොකර දෙව් මිනිසුන්ගේ යහපත සඳහා දිවාරය නොබලා චාරිකාවේ සැරිසරමින් බණ කියන්නේ කියලයි අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ උන්වහන්සේගේ ජීවිතය අවුරුදු 45ක් පමණක් නොවේ අසංකේය කල්ප ලක්ෂ හතරක්ම පාරමී ධර්මයන් පූර්ණේ කලමින් පරාර්ථචාරියාව යෙදුනේ. මේ සමාජයේ යහපත වෙනුවෙනි තමන්ගේ ජීවිතය උන්වහන්සේ කැපකලේ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කැපකලේ බෞද්ධයන් කැපකරන්නේ ඒ නිසා අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි සමානත්වතා සමානාත්මතාවය එදා විශේෂයෙන්ම ಭಾರತයේ තිබුණ බමුණු මතය සමග ඊශ්වර නිර්වාණවාදී මතය සමග ඔවුන් මේ සමාජයේ කොටස් හතරකට බෙදුවා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර ආදී වශයෙන් මේ සමාජයේ කොටස් කළා. බුදුරජාණන් වහන්සේ මේ කුල ක්‍රමයේ ප්‍රතික්ෂේප කළා. මේ සමාජ ක්‍රමයේ ප්‍රතික්ෂේප කළා. මේ සියල්ලක ප්‍රතික්ෂේප කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසක් නිර්මාණය කරලා බුදුරජාණන් වහන්සේ සැමට පොදු සැමට එක හා සමාන ගැළපෙන සියලු දෙනා එක හා සමානව ක්‍රියා කරන්න පුළුවන් සමාජයක් බුදුරජාණන් වහන්සේ නිර්මාණය කළා. යම් කිසි කෙනෙක් මේ ශාසනය ඇතුල් වෙලා මේ ශාසන බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා නම් ඒත නැත්තා කුමන කුලයකින් කුමන ජාතියකින් කුමන රටකින් ආවත් එකම වූ ශ්‍රමණ කියන මේ නාමයෙන් බුදුරජාණන් වහන්සේ ඔවුන් නම් කළා. සිව් දෙසින් ගලන ගංගාවන් මහ මුහුදට වැටුණගෙන් පස්සේ එකම රසය වූ ලුණු රසය ගන්නාසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයා හඳුන්වන්නේ නම් කරන්නේ මනුස්ස කියන නාමයෙන්. ඒ නිසා මේ මිනිස් කියන වචනය රටකට අයිති, එහෙමත් නැත්නම් ජාතියකට අයිති, එසේත් නැතිනම් තවත් පවුලකට අයිති වචනයක් නෙවෙයි. ආගමික ભેදයක් නැතුව ජාතිකුල ආගම් ભેදයක් නැතුව රටවල් ભેදයක් නැතුව මේ මුළු මහත් ලෝකයේ පුරාම ජීවත් වෙන හැම කෙනාම හැම සිරුරකම රතුලේ ගමන් කරන මිනිස් කියන නාමයෙන්ුයි අපි හඳුන්වන්නේ ඒ නිසා මේ සමානාත්මතා කියන මෙන්න මේ ගුණ ධර්මය විශේෂයෙන්ම අපි අපේ මේ සමාජය තුල වඩ වඩාත් වර්ධනය කරන්නට කාලය දැන් කැමින තිබෙනවා ඒ නිසා මේ ලෝකයේ තිබිය යුත්තේ එකම ආගමක් පමණයි. මේ ලෝකයේ ජීවත් විය යුත්තේ එකම ජාතියක් පමණයි. මේ ලෝකයේ දියුණු විය යුත්තේ එකම රටක් පමණයි කියන මෙන්න මේ සංකල්පයන්ගෙන් බැහැර වෙලා විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ චක්කවර්ති සීහනාද සූත්‍රය සඳහන් වෙන ආකාරයට සමට පොදුවේ අපිට තමන්ගේ ජීවිතේ ළඟා කර ගැනීමට අවශ්‍ය කරන ආහාර, නිවාස, ඇඳුම් පැළඳුම් දේත් හේත් කියන මෙන්න මේ මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කිරීම තමයි විශේෂයෙන්ම රටක රාජ්‍යයක වගකීම වන්නේ. ඒ නිසා රජයක සතු වගකීම, ජාතියක සතු වගකීම, මිනිසා කියන මේ පුජ්‍යලයාගේ වගකීම තමයි පින්නතුනේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සමාජයේ යහ පැවැත්ම උදෙසා ගැටුම් වලින් තොරව මේ සමාජයේ සුහදතාවයෙන් සමගියෙන් ජීවත් වීම සඳහා දේශනා කොට වදාළ මේ සතර සංග්‍රහ වස්තුන් මා කල්පනා කරන්නේ ඊ타මත්ම කෙටියෙන් යුක්තව මේ කාරණාවන් දේශනා කළේ අපට කාලය හරස් වෙන නිසා ඒ නිසා මේ ධර්ම කාරණාවන් ශ්‍රවණය කළ ඔබ කල්පනා කරන්ට ඕනේ මේ ධර්ම කාරණාවන් Tamange ජීවිතයට අරගෙන විශේෂයෙන්ම ආදර්ශ සම්පන්න මිනිසෙක් වශයෙන් අපි ජීවත් වෙන්න ඕනේ. මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදෙන හැම කෙනාම මිනිසුන් වන්නේ නැහැ. මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන හැම කෙනාම සාර්ථක මිනිසෙක් වන්නේත් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මනුස්ස රූපේන මෘගා චරಂತಿ මිනිස් රූපයේ තිබෙන මිනිස් හැඩය අරගත්ත තිරිසං ගති තිබෙන ඉතාමත් ම්ලේච්ඡ ක්‍රියාකාරකම් සිද්ධ කරන අය මේ සමාජයේ ජීවත් වෙනවා. ඔවුන් මිනිසුන් වශයෙන් ඉපදුනත් ඔවුන් මනුෂ්‍ය රූපය අරගත්තත් මිනිසා ගාව තිබිය යුතු මනුෂ්‍යකම නැති ආදරය, දයාව, කරුණාව, සෙනෙහස මේ ආදී මිනිස් ගුණ ධර්ම නැති තිරිසන් ගති ලක්ෂණ තිබෙන අය මේ සමාජයේ ජීවත් වෙන බව. ඒ නිසා ඔවුන්ට මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතය සාර්ථක මනුෂ්‍ය ජීවිතයක් බවට පත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ඊ타මත්ම දුර්ලභ වූ මිනිසත් බවක් ලබාගෙන ඒ ලබාගත් මනුෂ්‍ය ජීවිතය අර්ථ සම්පන්න කරන්නටයි අපි කටයුතු කරන්න ඕනේ. අර්ථ සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් ගත කරන පුජ්‍යලයාගේ පින්නතුනි තමන් සතුටින් ජීවත් වෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අත්තානං සුකේති පීනේති සම්මා සුඛං පරිහරಂತಿ තමන්ගේ ජීවිතේ යහපත්ව පවත්වාගෙන යනවා මාතා පිතූනං සුඛේති පීනේති සම්මා සුඛං පරිහරಂತಿ ඒතරත්තාගේ අම්මයි තාත්තයි දෙන්නත් සතුටින් ජීවත් වෙනවා පුත්ත දානානං සුඛේති පීනේති සම්මා සුඛං පරිහරಂತಿ ඒතරත්තාගේ පවුලේ උදවිය සතුටින් ජීවත් වෙනවා මිත්තා මච්ඡානං සුඛේති පීනේති සම්මා සුඛං පරිහරಂತಿ ඔහුට ඉන්න හැම මිතුරෙක්ම සතුටින් ජීවත් වෙනවා දාස කම්මකාරාණං සුඛේති පීනේති ඔහුගේ සේවකයෝ සතුටින් ජීවත් වෙනවා සමන බ්‍රාහමනානං සුඛේති පීනේති ශ්‍රමණ බ්‍රාහමණයන් සතුටින් ජීවත් වෙනවා අර්ථ සම්පන්න ආදර්ශ සම්පන්න මනුෂ්‍ය ජීවිතයක් ගත කරන කෙනා පින්නතුනේ මේ මුළු මහ සමාජයේම සතුටින් යුක්තව තබන්නට තමන්ගේ ජීවිතය ආදර්ශ සම්පන්නව ක්‍රියාත්මක වෙනවා ඒ නිසා අද ඊ타මත් වටිනා ධර්ම කාරණාවන් කිහිපයකයි ඔබට කෙටියෙන් මේ අවස්ථාවේ දේශනා කරන්න යෙදුනේ මේ ධර්ම ශ්‍රවණය කළ ලොව පුරා විසිරී පැතිරී සිටින බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා ඔබ හැම දිනාටම තාමත්ම කරුණාවෙන් ආයාචනා කර සිටිනවා එන්න හැම කෙනාටම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් ධර්ම මාර්ගයේ මේ සංහිඳියා මාර්ගයට මේ බෞද්ධ පිළිවෙතට මේ බෞද්ධ ප්‍රතිපදාවට හැම කෙනාම පැමිණෙන්න ඔබට පුළුවන්කම ලැබේවි. ඊ타මත්ම ලස්සන, ඊ타මත්ම වටිනා ලෝකයක් නිර්මාණය කරන්නට. ඒ නිසා අද මේ අවස්ථාවේ දේශනා කරන්ට යුතුන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ ආනිසංස ඔබ අප හැම දිනාටම උතුම් වූ නිවන් පිණිස හේතු වේවා කියන කල්පනාව ඇතිව හැම දිනාම සාදුකාරයක් පවත්වන්න. ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු සදහැවතුනි ඔබ සවන් දුන් එම ධර්මානුශාසනාව පෙරූ දේශකයන්න් වහන්සේ මහව ඉපලෝගම ශ්‍රී බෝධිරුක්කාරාමාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨේ පීඨාධි පීඨාධිපති මහාචාර්ය පූජ්‍යපාද මොරගොල්ලාගම උපරතන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය සමගින් ඔබ එකතු වෙලා ඉන්නේ. ඔබට මතක් කරන්නම් අද රාත්‍රියේ 8ට ස්වදේශීය සේවය ඔසේ ඔබට ශ්‍රවණය කළ හැකි ධර්මදේශනා විදේශකයන් වහන්සේ පිළිබඳව පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමින් වහන්සේ පවත්වන ධර්මදේශනාවට ඔබට සවන් දෙන්න හැකියාව ලැබෙන්නේ අද රාත්‍රියේ 8ට ස්වදේශීය සේවය ඔසේ.